අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රහස්පතිදාවක් මුල් කරගෙන සතිපතා පවත්තන නිතිපතා පවත්තන ධර්ම දේශනාවකටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි සිටුම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ මනුජස්ස සදා සතිමතෝ මත්තං ඥාන තෝ මත්තං ඥානතෝ ලද්ද භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා සනිකං ජීරಂತಿ ආයු පාලයන්ති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තවත් පසේ නදී කෝසල රජතුමා සහ අපේ සාරුවච්චන් වහන්සේ අතර පැවතිච්ච පොඩි සම්මුඛයක් නැත්තම් එකතුව ගොඩනගන සූත්‍රයක් අපි මේ අද දවසෙත් ඉස්සරහින් තියාගත්තේ. ඒ නිසා ඒක තියෙන්නේ කෝසල සංයුත්තේ. කුසල රජුරෝ බොහොම මේ භෝගී පුද්ගලයෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගියාම යෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ යෝගී සහ භෝගී භාවය තමයි ගිහි භාවය කියලා කියන්නේ. ඉතින් ඒකේ එක අවස්ථාවක් තමයි රජිරෝ රජසිරි වළඳලා භෝජනය ගන්න වෙලාවේදී පුදුමාකාර ආහාර තොගයක් ගන්න. ඒක එක විදියක ආස්වාදයක්. ඉතින් ආහාර ගත්තට පස්සේ ගොඩාක් වෙලා යනකම් අර කෑමතේ පවතිනවා. ආහාර දිරව ගන්න විදියක් නැහැ. රජුරෝ නිතරම අර පැත්ත වැටිලා ඉන්නවා. ඒකේ කාලේ තිබුණ බමුණන්ගේ හැටි ඒ බමුණොත් ඒ වගේ තමයි මේ රාජභෝජන හම්බෙච්චාම කාලය ඉවරනාට පස්සේ නැගිටින්න කවුරුහරි අත දෙන්න ඕන. කරේ දාගෙන ඉන්න උත්තර සාටකේ වැටෙනවා. කට දෙපැත්තේ කෑම තාමත් ඉතුරු වෙලා සාමාන්‍ය කපුටෙකුට කන්න තරම් කෑම කට දෙපැත්තේ වැක්කිරනවා. ඊට පස්සේ කෑම ඇති. එම කරුණු පහක් සරුවචාන්සේ පෙන්ලා තියෙනවා. ඒ ආහාරයේ වර්ධවාව පාවිච්චි කිරීමෙන්, ඒ කියන්නේ වැඩිපුර ආහාර ගැනීමෙන් දැන් කාලේ කියන obesity කියන දේ පුදුම විදිහට මහත් වෙනවා. ඒවල වැඩිම කනවා. මේ හොඳ නිදර්ශනයි. රජ කෙනෙක් නිසා ඉතින් කවුරුත් උනාට අනුකම්පා කරන ඉතින් රජ වෙන්න ගන්නත් නෙවෙයි නම් මොනව කරන්නේ? ඉතින් රජුරෝ කෑමට රජුරෝ තමයි. ඉතින් මෙහෙම ඉඳලා මේ වේලාව ගොඩක් කවුරුත් එන්නේ නැති වෙලාවනේ රජ්ජුරෝ කැම ටිකක් කාලා කාමරයට යන වෙලාව. රජ්ජුරෝ මේක කල්පනා කරගෙන බුදුරජාන් වහන්සේ හමු වෙන්න සවැත් නුවර ජේතවනාරාමයට යනවා. ගිහිල්ලා හයියෙන් හුස්ම ගන්න. මොකද ආමාශයේ පිරීලා පෙනහළු වලට වැඩ කරන්න ඉඩ නැහැ. ඉඳගෙන ඉන්නකොට බඩ තවත් අද වෙනවා. ඒක ඕක වෙන්නේ නැහැ. සාමාන්‍ය ටිකක් ඇවිදිනකොට එහෙම නැත්නම් පැත්තේ වැටලා ඉන්නකොට. ඉතින් ඒකෙන් ඇවිදින එක තමයි සාමාන්‍ය ජීම ඔය සෞඛ්‍ය සම්පන්න දේ පැත්ත වැටලා ඉන්න එක තමයි උපදේශ නොලබපු අය කරන දේ. ඉතින් එහෙම ඉන්න වෙලාවේ රජ්ජුරෝ බුදුහාමුදුරුව බලන්න යන්න හොඳ වෙලාවක් කියලා හිතලා යනවා ඒක අපි අගේ කල යුතුයි. නැත්තම් මේ සූත්‍රයක් අපිට එළියට එන්නේ නැහනේ. රජ්ජුරෝ ගිහිල්ලා හති පිඹිනවා. කෑමකේ. එතකොට බුදුන් <coughs> බුදු රජුරන්ට මොකුත් කතා කරගන්න වෙලාවක් නැහැ. සර්වචන් වහන්සේ මේ දැකපු தત્ත්වයේ මත බණපදයක් කියනවා. මනුජස්ස සදා සතිමතෝ යම් මිනිසෙක් මේ කරන දේ පිළිබඳ දැනුමක් සතියක් එළඹ සිටීමක් එහෙම නැත්නම් මම මේ කෑම කනවා කියලා දැනගෙන කෑම කනවා නම් විතරක් එහෙම නැත්නම් ඉතින් අර කාපිරිය ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන කාගෙන යනවා කාලයකට පස්සේ යම්පිච් එකක් වගේ. රජුරන්නේ මේක නැහැ. රජුට හැමදාම ඇටෝම් මේ ඇරලානේ තියෙන බුෆේ ඩයට් එක. නමුත් <coughs> බුදුචානන්සේකට දෙන්නේ ඔක ඔහොම තියාගන්න. ආයේ මේ ජීවන රටාව වෙනස් කරන්න එපා. කෑම කන වෙලාවේදී සතිමත් වෙන්න. අපි දැන් සතිපාසලේ ඒකටම වෙනම වීඩියෝ පැටි හදලා තියෙනවා. අපි ළමයින්ට ඒ සැසිවාරයේ අතරමැද පොඩි කෑමක් දීලා තේ එකක් දීලා <clears throat> ඒක කොහොමද සතියෙන් කරන්න කියන එක. ඊහවස අපි පොඩි වීඩියෝ පැටියක් පෙන්නවා වන්දනාවට වැඩිය ස්වාමීන් වහන්සේලාට ඒකෙත් ඒක පෙන්වනවා. කොහොමද සතියෙන් කෑමක් කන්නේ? එතකොට ඇහෙන් බැලීමේදී ඇතිවෙන දැනීම ඒක කණෙන් ඇහිීමේදී ඇතිවෙන දැනීම ඒකකින් පවඩමක් කනකොට එහෙම නැත්නම් හයිය දෙයක් හපනකොට කොකිස් එකක් කනකොට නම් සද්දය හඬක් පුළුවන් ඊට පස්සේ සුවඳෙන් අපි ලොකු ආශිර්වාදයක් ලබනවා ඒකට පුංචි කතාවක් මම මතක නෑ ඒක කොහෙද තිබ්බේ කියලා කතන්දරයක් තාමත්ව දුප්පත් මිනිසෙක් රුපියල් දෙකක් වගේ සාක්කුවේ තියෙනවා හැබැයි ඒක විහිදම් කරන්න විදියක් නෑ ඉතින් ඒක මිනිහට හම්බෙලා තිබුණෙත් නිකන් සුදු පාන් පෙත්තක් විතරයි. නමුත් මේ මිනිස්සයා කඩයක් ළඟ යනකොට ඒ කඩේ පුදුමාකාර පොසුඹයි කෑම උයනවා. ඉතින් මිනිස්සයා පිළේ ඉඳගෙන අර කෑම පොසුඹට සුදු පාන් පෙත්ත වළඳනවා. කාලා යන්න හදනකොට මුදලාලිවිල කියනවා තමුස සල්ලි කියලා කියන්නේ ඇයි කියලා. ඊට පස්සේ කියනවා ඉතින් මම කෑවේ නැහැ නේ මොනවාක්වත් නැහැ නේ තමුස කෑවේ මගේ කඩේ සුවඳට. ඒ නිසා තමුස මට සල්ලි දෙන්න ඕන. ඊට පස්සේ මට මනුස්සයා නඩුකාරයෙක් ගාවට යනවා. තන සාමදාන මිනිස්සුකාරයෙක් වෙන්නයි. එමසේක ඇත්ත කතාව දෙන්න ඕන. සම්සලන කීයක් තියනවද? රුපියල් දෙකක් නම් තියෙනවා ආරච්චිවන්තයෝ. මේක මං ඉතින් තියාගෙන ඉන්නේ මීට වැඩිය බරපතල වැඩකට ඉතින් ලඩුවක් තියෙනවානේ. ගන්න සල්පල් දෙක කියලා ගන්න. අන්න මුදලාට කියනවා මේක පොඩ්ඩක් ඉඹලා බලන්නයි කියලා. ඒකල දැන් රුපියල් දෙකේ ඉඹට තමුසේ රුපියල් දෙක ගත්තා වගේ තමයි. දැන් සල්ලි ගන්නටත් ඇද්දි ඒ සුවඳටනේ. ඒ නිසා තමුසේ ඉඹලා සල්ලි දෙනවා මේ මිනිහට අපසරය හරිනේ. දෙය යනවා යන්නේ කියලා. ඒ යනවා අපි සුවඳටත් කැම කනවා. අල්ලපු ගෙදර බොම්බිලි වදිනකොට පැටෙන් මෙහා පැත්තේ ඉන්න ගෙදර කට්ටියට බොම්බිලි සුවඳ එනවනේ. එහෙම නැත්නම් ඊයේ කුඹලා කාපු අත හොදන්න නැතුව තියාගෙන හිටියොත් අත ඉඹ ඉඹ අදවත් ගන්න පුළුවන්. ඒකනේ අපි සාමාන්‍යයෙන් ගෙවල් වල කරන්නේ. ඉතින් ඒක සංඝයාසල දන්නේ නැති කන් නෙමෙයි. දන්න දෙයක්. ඊගාට රස. රස කියන එක දිවේ ගාපු ගමන් හපන්න නැතුව අපි දෙන ආහාරය දිවාග තිබ්බ ගමන් අපේ දිව පණිවිඩයක් අවනවා. කයට පණිවිඩයක් අවනවා කැමට ලැහැත්ති වගේ. ඒකෝට කෙල ගැලීම සිද්ධ වෙනවා. කට පෙගෙනවා. ඊට පස්සේ කියන පුංචි කෑල්ලක් අරගෙන හපලා බලන්නේ කියලා. ඒකෝට කට පුරාම මේ රසය ගිහිල්ලා ඒ රසය සීනි රසද නැත්නම් පැණි රසද ඇඹුල් රසද ලුණු රසද පැංගිර රසද තිත්ත රසද කියන එක දිවේ හය පොලෙන් තේරුම් ගන්නවා. දිව තමයි ඒ රස අඳුරන්නේ. හැම තැනම දිවේ ගෑවෙන්න ඕනේ කන්නේ මොකද්ද කියලා Taman දැනගන්න. ඊට පස්සේ උගුරෙන් පල්ලයට ගිය ගමන් රස ප්‍රශ්නේ ඉවරයි. ආය රස දැනෙන්නේ නැහැ. ඊට පස්සේ පහස අපි කන කෑම දතට දැනෙන හැටි අතට දැනෙන හැටි මේ හැම එකකින්ම සම්බන්ධතාවයක් තියෙනවා දිරවීමට අපේ ශරීරය මොන විදිහේ එන්සයිමද ගලන්න ඕනේ කියලා. හරක් පැටියා අම්මගේ තනේට කට තියන්න බෙල්ල උස්සපුවාන් පස්සේ ඒ හරකගේ තියෙන ආමාශ හතරක් තියෙනවා ආමාශ හතර එක දෙක වැඩ නොකර යනවා කෙලින්ම අම්මගේ කිර යන්නේ පල්ලෙහා බොක්කට උඩ බොක්කට යන්නේ දිරපු නැති ආහාර තනකොළ කොහෙල් කොස් කටු ඒ වගේ දේවල් අර උඩ බලාගෙන බොනකොට කෙලින්ම ආහාර හැදිලා තියෙන පහසේ හැටියට යන්නේ පහළ බොක්කවල වලට. නමුත් අම්මගෙන් පැටි අයින් කරලා වාජනේ කිරිබොණ්ඩ දුන්නොත් එහෙම නැත්නම් වාජයක කිරිබොණ්ඩ දුන්නොත් උබනෝ. පිවට මොකද ඒ කියන්නේ පළවෙනි බොක්කට. දෙවෙනි බොක්කට. ඒකෙදි වෙන්නේ පැහැවෙනවා. පැහැවුවට පස්සේ මග මගක් දිරව ආහාර ගන්න බෑ. ඒ වගේම අම්මගේ තනි කිරිබොන පැටියා බලන්නකෝ හර මිනිස් පැටියා ඌ ඉන්නේ අමුතු ක්‍රමයකටනේ තනෙන් උරන්න ඕනේ කිරි. ඒ වුණට බෝතලෙන් දෙනකොට මොකද වෙන්නේ බලන්න. හරකට ඉස්පොල්ල යනවා. කහරා වැටලා ඉන්නේ ටික වේලාවකින් කිරි බිබී ඉන්නකොට නිින්ද යනවා. කිරි ටික බොණ්ඩි ඉවරයක් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඒව ඔක්කොම දැන් දන්නා දේවල් වදපු ගමන් අම්මලාට නොස්පිතාලේ උගන්වනවා. දරුවා මෙන්න මේ විදිහට තියන්න <clears throat> අතරමඟදී නිදා ගන්න දෙන්න බෑ. ඒතකොට නිතරම යන්තම් කිරි ටික ඇඹුල් වේගෙන එනකොට ආයෙ මේක නැගිටිනවා. නැගිටලා ආයෙ කිරි බොනවා. ඒතකොට බඩ බොක්කේ දිරවන්නේ අර පිළිවෙල යන්නේ ඉතින් මේ වගේ පේනවා පහසේ දිවක් දන්නවා පහස, දතක් දන්නවා පහස, අතක් දන්නවා පහස. ඒක හරිය සම්බන්ධයි ආහාර දිරීමේ ක්‍රියාවලියට. ඉතින් කම්මල් වල එහෙම නැත්නම් ආකරවල වැඩ කරන මිනිසුන්ට විනාඩි 15යි 20යි දෙන්නේ කෑම කන්න. එයා ඉන්නේ තාම ආකරය ඇතුළෙමයි. ඉතින් ඒ වෙලාවට අතෝදලා <clears throat> බත් කණ්ඩ වෙලා නැති නිසා ඒ ආකර තියෙන පළාත්වල මිනිස්සු යකඩ වැඩ කරන පළාත්වල මිනිස්සු හැඳි ගෑරිප්පු හොයාගත්තා. එයා හැඳෙන් ගෑරිප්පෙන් කාලා හැඳෙන් ගෑරිප්පු පැත්තක තියලා වැඩ කරනවා. පස්සේ හැඳ ගෑරිප්පු දෙක හොදලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒ පස්වෙනි ජෝති රජුරවන්ට මේක අඳුන්ලා දෙන වෙලාවේ පස්සේ පස්වෙනි ජෝති රජුරෝ විරෝධය පානවා. යකෝ මේ ගෑරප්පු එහෙම කනකොට ඇහි ඇදුනොත් එහෙම මේක මල මගුලක් නෙවෙන්නේ කියලා. ඒකට බෙකට් කියන එයාගේ පූජිතයා ඒක සාධාරණීකරණය කරනවා. ඒ මොකටද මේ මිනිස්යාගේ සුභසිද්ධියට නෙවෙයි අර ආකරේ වැඩියෙන් වැඩ කරන්න. කම්මලේ වැඩියෙන් වැඩ කරන්න. අපේ වැඩ කරන මිනිස්යා වක්කඩෙන් හතෝදගෙන කුඹුරේ ඇඹුල වළඳනකොට එමසගේ අතේ තියෙන මේ විස බීජ බීජ හැමදාම කැමැත්ත කරන ගොයියගේ බඩට යන්නේ ගොයියගේ අතේ තියෙන විස බීජ. කම්මල්කාරයාගේ අතට යන්නේ කම්මල්කාරයාගේ අතේ තියෙන විස බීජ. ඕන රස්සාවක් කරන කෙනෙක්ගේ අතින් තමයි අතේ මේ ඇඟිල්ලේ අපි ඇඟිලි සලකොඩු කියන්නේ. ඒ වගේ පුතුමාකාර මේ දෙයක් ගෑවිච්චාම ලේසින් යන්නේ නැහැ. ග්‍රීස් ටිකක් ගෑවුනොත් කුඹල මාළු කැල්ලක් ගෑවුනොත් යන්නේ නැහැ. ඒක නැවත නැවත යන්නේ ඒක ප්‍රොෆෙෂන් එක. එයා කරන රස්සාව ආහාරයේ බඩ දැනගන්නවා. අදිශියේම කවුරු හරි උවපු ආහාරයක් පිටතන කියලා කෑවොත් බොක්කට වෙනස්. ඒ තරම් මෙව අතර තීක්ෂණ සම්බන්ධතාව තියෙනවා. සත්තු තන්නේ කර පරිණාමයේ සිද්ධ වෙන්නේ ආහාර දාමේදී. ඒ සතාට ඒ ප්‍රමාණෙම ආහාරය හම්බ වෙන්න ඕනේ. ඊට වැඩි ලොකු ආහාර කපලා ගන්නත් බෑ. පොඩි ආහාර ගන්නෙත් නෑ. අනේ ඒ වගේ මේ ආහාර දාමේ තුලින් අවුරුදු ගාණක් පරිණාම වෙච්ච අපිට තාමත් කෘන්තක රදනක චාරක පුරස්චාරක කියන මේ දත් හතරේ පේනවා මනුෂ්‍යගේ පරිණාමය. ඒ අනුව තමයි මේ ආහාර විද්‍යාව හැදිලා තියෙන. ඔයිට වැඩි ලොකු විද්‍යාවක් පුදුරජානනාංශය දැනගත්තේ ඔය හැම විද්‍යාඥයෙකුටම වැඩිය සදි මේ ජනයා සදා සතෝ සත්‍යමත්ව ආහාර ගන්නකොට මේකට කල් ගන්නවා. නමුත් සම්බාහන විද්‍යාවේ උගන්වනවා තමන්ට ගැළපෙන ආහාරය ගන්න ඒකේන අවුරුදු 35කට වැඩිය මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්න ඕනේ කියලා. 35ට අඩු එක්කන සෞඛ්‍ය ගැන සලකන්නේ සදාචාරය ගැන සලකන්නේ නමුත් 35ට වැඩි අය වුණත් අද දන්නේ නැහැ. දන්නේ නැති මොකද ගක් කන්න නැහැ. දෙක ඕන දේවල් කන්න බෑ. තුන කැම කන වෙලාව අපිට ඉතර විවේකයක් ගන්න බෑ. කැමයට වෙලා වෙලා ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි කකා කඹරනවා. ඔය රස්සාවල් කරන අය 12 සිට 1 දක්වා තියෙන පැයේ කැම පැයි කියලා කියන්නේ. ඒකවත් කරගන්න වෙලාවක් නැහැ වැඩ. ඉතින් දෙතුන් දිනක් මට ලියනවා ස්වාමීන් වහන්සේ මම කැම ගන්න ඔෆිස් එකේ ඉන්නේ. මම යනවා කාර් එකට. කාර් එකට ගිහිල්ලා පැය කාලක් ඇතුළත ඔය කෙසේ ගෙඩියක් මොන හරි බීමක් බීලා ඉතුරු විනාඩි 45ම කාර් එකේ භාවනා කරනවා. ඒකල මම එනවා ඔෆිස් එකට. හිටියොත් එතන ඉන්න කට්ටියත් එක්ක කතා කරන්නයි අරගෙන් කැලලක් කන්නයි මෙයාගෙන් කැලලක් කන්න ගියාම අර භාවනා කරන වෙලාවට වැඩිය කයිවාරුව තමයි තියෙන්නේ. කටෙන් වැඩ දෙකක් කරනවානේ. කනවයි කයිවාරුවයි කියන එක. ඉතින් ඒකේ එක වළක්වන්න තියෙන ක්‍රමේ තමයි කෑම කනකොට පැත්තකට වෙන්නේ. ඉතින් ඒක කෑම වළඳන හැටි දැකලා තමයි අශෝක රජතුමා මේ නිග්‍රෝධ සාමණේර සහ උන්වහන්සේගේ ගුරුන්වහන්සේ කෙරෙහි ගුරු <coughs> ආමරකේ පැහැදුනේ. බණ කියලා නෙවෙයි. බණ කියන්නේ ඊට පස්සේ. ඉතින් ඒකේ තියෙන ලොකු පණිවිඩයක්. ඒ නිසා අපි කෙනෙක් ගුරු ඇඳුවොත් සාමනීර කරන්න ඉස්සෙල්ලා ඒකේ ආහාර ගැනීම පිළිබඳව ශික්ෂාපද මම හිතන්නේ 30ක් තියෙනවා. ඒ 30 කටපාඩම් කරන්න ඕනේ. ඒකේ තියෙන සම්පූර්ණ මානව ශිෂ්ටාචාරය. කැමරට සලකන්නේ කොහොමද? පිඟානට සලකන්නේ කොහොමද? අතපය හොදන්නේ කොහොමද? මිනිස්සු බලන් ඉන්නකොට මිනිස්සුන්ට යන පණිවිඩය මොකද්ද? ඉතින් ඒක තමයි මේ මනුජස්ස සති සදා සතිමතෝ කියලා කියන්නේ. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මෙවුව මහා කරදර කියලා. කෑමක් හම්බෙච්චාම ගොදුවක් හම්බෙච්ච රයික් වගේ වැතකලා ගිලලා පැත්තකලා බුදියන ඉන්න eBay. එහෙම දෙන්නේ නැහෙනි. කෑමක් අපි සංඝයා වහන්සේලා කෑම කන්නේ ප්‍රසිද්ධ සභාවක. ඒ සභාවේ කෑම ගන්න ආකාරය හරි වෙනස්. ඉතින් ඒක දන්නේ නැති ඇත්තන්ට මෙලොවම ආනිසංශ තියෙනවා. නැත්නම් විපාක තියෙනවා. මේ කොසල් රජතුමාට එහෙම ගතියක් තිබුණේ නැහැ. රජකම හම්බුණා ලෝකේ තියෙන හොඳම කෑම જાති හම්බෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තිබක් පමණ හාලෙන් කෑම කනවයි කියන එක තමයි පරිවර්තන කරත්තේ දෝන පාක කියන නම තමයි සූත්‍රයේ දීලා තියෙන්නේ. ඒ තරම් හාල් ප්‍රමාණයකින් බත් කනවා. ඉතින් පේන්නේ මේක කුරුණියක් වගේ කියන එකක් වෙන්න ඇති. බුසලෙන් හතරෙන් එකක් කුරුණියක් කියලා කියන එක නම් ඉතින් නම් කන්න බෑ කාටවත්. ඊට පස්සේ මේ ගාතාව කොසල් රජුරව අහපුවාම කොසල් රජුරණ තේරෙනවා මේක යමක් තියෙනවා කියලා. හැබැයි කොසල් රජුරණ මේක මතක නෑනේ. එතකොට මේ බුදුජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ පිටිපස්සෙන් ඉන්න තරුණයෙක් සුදස්සන කියලා. ඒ සුදස්සන තරුණයාට <clears throat> කොසල් රජුරව කතා කරනවා බුදුජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ. ඉලන්දාරියා මේ ගාතාව බුදුහාමුදුරන් කටපාඩම් කරගෙන මම දාහනේ ගන්න වෙලාවේදී, කෑම ගන්න වෙලාවේදී, රාජභෝජනයේ වළඳන වෙලාවේදී මට ගාථා සජ්ජායනා කරන්න. ඒ කියන්නේ භාෂාව තේරෙනවා වෙන්න ඇති. මේ පවතින භාෂාවෙන් වෙන්න ඇති මේ ගාථාව දේශනා කරලා ඇත්තේ දැන් අපිට කෑම දානශාලාවේ දැම්මොත් මනුජස්ස සතිය සදා සතිමතෝ ඥානතෝ ලද්ද භෝජන දැන දැන ලද භෝජනේ වනදපන් ඕක කරත් පාලි තේරෙන්නේ නැහැ කෑම කන වෙලාවනේ එතකොට මේ ගාතාව කිව්වට හරියන්නේ නැහැ. අපිට පේනවා මේ සුදස්සන කියන තරුණයාටත් කොසල් රජතුමාටත් දේශනා කරන ලද සරුවච්චන් වහන්සේටත් භාෂාව එකයි. ඉතින් ඊට පස්සේ රජුරු අර ගාතාව ඒ ඉලන්දාරියා ලව්වා. කෑම කන වේලාවේදී නැත්තම් භෝජන ශාලාවේ රාජභෝජන ශාලාවේදී නිතර ඇහෙන්න සලස්සලා කෑම ගන්න ප්‍රමාණය ලාස්සකට අඩු කරනවා. ලාහක් කියලා කියන්නේ පුංචි ප්‍රමාණයක් නෙවෙයි. අපේ සාමාන්‍ය පාත්‍ර පැටියට වැඩිය ඒක බොක්ක ගහලා හදපු තරම් එකක් තමයි ලාස්ස ඒක. හැබැයි උඩරට පැත්තේ තියෙන එක මාතර පැත්තේ තියෙන අතර පොඩි වෙනස්කම් තියෙනවා. ඒකක බත්තල නණ්ඩත් ලේසි නෑ. හැබැයි අර තිබක් පමණ හාලෙන් බත් කාපු රජුරෝ ලාස්සක් පමණ හාලෙන් බත් කණ්ඩ පුරුදු වෙනවා. මේ බුදුචාන් වහන්සේගේ ගාථා උච්චරය බණ අහනවා කියන්නේ. අපේ අම්මා අපි 11 දෙනාම හිටපු වෙලාවේ බත් වෙනවා මම දැකලා නෑ. මොකද අපි සෑහෙන වයසෙන් අපේ ලොකුවක් කළා ලොකු අයලා රසාවල් වලට පිට ගිහිල්ලා. ඒ වුණත් ඔක්කොම හාල් පොත තිබුණේ අපි ළඟ. එතකොට අපි 10 දෙනා 11 දෙනා 10 දෙනෙක් හිටියා. අම්මයි අප්පච්චි ලොකු අප්පච්චි 13 දෙනෙක්ගේ හාල් ගේනවා අපි. ඒකට වෙනම කොට්ටෝර තියෙනවා. එකිනෙකට සේරු දෙකක් දෙනවා. සමහර කාලෙ නිකන් දුන්නා සමහරට සාමාන්‍ය රේට් එකකට දුන්නා ඒක දෙන්නේ කූපම් පොතට. හාල් පොත කියලා එකක් තිබුණානේ. දෙඋප්පැන <clears throat> සාතික වගේ තමයි. පිටෝ ගෙනාපුවාම ඕක දාන්න වෙනම හාල් පෙට්ටිය කියලා එකක් තිබුණා. වී වලට අටුවක් තියෙනවා. හාල් පෙට්ටියේ ಜಾති දෙකට බෙදලා තියෙනවා. ඉතින් ඒව ටිකක් ඉතුරුත් කරගන්නවාම. හැබැයි මනින්නේ කොහොමද? අපි ගෙදර 10 දිනකට බත උයන්න ඕන නම් විශේෂයෙන් දවල් නෝනට ටින්කිරි කියලා જાතියක් තිබුණා උකු කිරි. ඕක කිරිටින් එකෙන් එකක් දෙන්නෙකුට. ඒකල්ලා කොහොම හාල්ටි කරන්න මිටක් අරගෙන මිටිහාල් මේ කලයට දානවා. ඉතින් ඕක තමයි අම්මගේ ක්‍රමය. ඉතින් අම්මා හාල් මයින්කොට හාල් මේක ළඟට ගිහිල්ලා කුල්ලට ගන්නවා අරකෙන් මැනලා. ඉතින් ඒක මයින්කොට අක්කලා කරන්නේ ළඟට ගිහිල්ලා අම්මත් එක්ක කතා කරගෙන ඉන්නවා. උන තුනක් මැනලා දානකොට අම්මට මතක නැති වෙනවා. ආයෙ පෙට්ටියට දානවා. ගිහිල්ලා ආයේ අම්මා කියනවා මේක පොඩ්ඩක් මයින් එකක් හිටපල්ලයි කියලා. ඒක නෙවෙයි උදාහරණයට ළමයාට කකුල කැඩලයි කියන කියනවනේ කියනකොටම හාල් කීයක් මල්ල තියෙනවද මතක නැහැ. අම්මා 1 1 2 2 දෙකේ පන්තිර ගිය අම්මනේ අක්කලා කරන්නේම ගිහිල්ලා කොලොප්පම් කරනවා. අර හාල් නෝනමාක් කිරිටින් එකෙන් පහ කිර මැනගන්න බෑ අම්මට. ගණන් කරගන්න දන්නවා. කවුරු හරි ගිහිල්ලා අතරමැදි අපිට තේරෙන්නේ නැහැ මේ කාලේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් අම්මා ගහලා කුස්සේ මේ මේ ඉදලෙන් ගහලා තමයි නැත්නම් ඉලපතෙන් ගහලා තමයි එලවන්නේ මේක මයින්කම් කතා කරන්න එපයි කියලා. දැන් මේ රජ්ජිරුව තිබක් පමණ හාල් කකා ඉඳලා තිබක් පමණ හාලෙන් බත් කාලා ඊට පස්සේ ලාස්සක් පමණ මේ හාලකින් බත් කන්න පුරුදු වුණාට පස්සේ රජ්ජිරුවන්ට බත් කාලා ගියාම ලොකු සාන්තියක් ලැබෙනවා. මේ බත් කන්නේ අපි ජීවිත ආවෘත්තිය රැක ගන්නනේ. ඒකට කෑමතේ කියලා එකක් තියෙනවනේ. ඒක මේ පින්නපාතේ වන්දන වෙලාවේ අපි කියනවනේ පටිසංකා යෝනිසෝ පින්නපාතම් පටිසේවාමි කියලා ඕක තමයි කියන්නේ. මේ ජනී ජනයා අපි කියන පෘථජනයා මනුස්ස ජනයා සදා සතිමතෝ නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය මේවා කන්නේ ජවයේ පිණිස නෙවෙයි දවයේ ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි රූපලාවන්‍ය පිණිස නෙවෙයි යම් තාක් තිබුණා බඩගිනි වේදනාවක් ඒක නැති කරගන්නත් අලුතෙන් කෑපත වේදනාවක් ඇති නොකරගන්නත් නවංච වේදනං උපාදේසාමි දැන් අද භෝජන සංග්‍රහ හරියට පවත්වනවා ඒ පවත්වන තැන්වල කෑම කාලා කේක් වලින් ගහ ගන්නවා වෙනම ඉදුණු තක්කාලි තියෙනවා තක්කාලි වලින් ගහ ගන්නවා ඒක තමයි භෝජන සංග්‍රහය අප්‍රිකාවේ බිමට වැටිච්ච තක්කාලි පොත්තක්වත් නැතුව ජීවත් වෙච්ච ඇට සැකිලි කොච්චර දෝ තියෙනවා කේක් තබා පාන්වත් නැති ලෝකයක් තියෙනවා ඒගොල්ලෝ යන්නේ නැහැ ජාත්‍යන්තර ආහාර සංවිධානයේට FAO එකට ඒගොල්ලෝ යන්නේ නැහැ WHO එකට. ඒකට යන්නේ හොඳටම කාලා බිලා තර වෙච්ච කට්ටිය. ඒකල්ල අර කන්න නැති අයට ආර්ථික සැලසුම් හදලා දෙනවා මුන් මෙතර විනාශ කරනවා අද වුණත් ඇමරිකාව වගේ රටක ඕස්ට්‍රේලියාව වගේ රටක ඒ භෝජන සංග්‍රහයක් තිබුණොත් විනාශ කරන ආහාර ප්‍රදේශය මෙච්චරයි කියලා නැහැ. නමුත් අර කණ්ඩ නැති කට්ටිය ගැන හැඟීමක්ම නැහැනේ. ඉතින් ලංකාවේ ඉන්න ආමතු කෙනෙක් මතක් කරලා තිබුණා අඩු ගානේ දවසකට එක දවසකට එක ආහාර වේලක් නොකා. අපි සිල් ගන්නවයි කියලා හිතන්නකෝ. රැට ආහාර වෙල ගන්න එපා සතියකට දවසක්. ඒකේ සජ්ජොර හාමුදුරන්ගේ පදනමට දෙන්න අපි ලංකාවේ ඉන්න දුප්පත් දරුවන්ට බෙදලා දෙමු කියලා. මෙව ඇත්තට සමාජ සේවාවල් මෙව කරුණාව. මේ බුදුහාමුදුරු පෙන්නේ කරුණාව නෙවෙයි ප්‍රඥාව. කනකෙනා මේ මනුජන මනුජස්ස සදා සතිමතෝ කනවනම් අපිට තේරෙන්න පුළුවන් කෑමෙන් ලෙඩ හදාගන්නත් පුළුවන් කෑම වැඩි කමෙන් අඩු කමෙන් හදාගන්නත් පුළුවන් මධ්‍යම ප්‍රතිපදාව තමයි දන්නේ නැති දේ. මම ඉගෙනගෙන තියෙනවා ෆුඩ් සයන්ස් කියන එක. අපිට ඉගෙනනවා අපේ පාඨමාලාවේදී. දේශනවල මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒ ෆුඩ් සයන්ස් කරන්න හම් වෙන්නේ නැහැ මේ සංඝයාට දාන බෙදනකොට මිනිස්සු එක එක දේවල් ගෙනල්ලා බෙදනවා. කාපල්ලකෝ කෑවේ නැත්තම් බලන් ඉන්නවා අනේ ස්වාමීන් වහන්සේගේ මම හදලා මම කඩලා මම උයපු දෙයි අනේ පොඩ්ඩක් වලගන්න කියලා. ඉතින් සංඝයාගේ රුචිය වෙන එකක් වෙන්න පුළුවන්. මේ මිනිස්සයෝ ඒ අර Tamanට හම්බෙච්ච වෙලාවේ ඒක පිළිගන්න ගන්න සහ ඒක වළඳනකම් බලා ඉන්න ඉඳිල්ලේදී ප්‍රසිද්ධියේ ආහාර ගන්නවයි කියලා කියන්නේ ප්‍රසිද්ධ දඬුවමක්. ඒ කට්ටියට බේරෙන්න බෑ. ඒගොල්ලන්ට මේ ගාතාව කියලා දෙන්න ඕනේ. තමන්ගේ රුචියට ආහාර වල දන්න ඕන. ලෙඩ රෝග වලට වල දන්නයි මේ කට්ටිය සන්තෝෂකරනද අලුසහල්පත් වල දන්නයි. එහෙම නැත්නම් මේ භෝජ ඒක හොඳයි. ඒක ඉතින් කළ යුතුයි අලු. අපි තියෙනවානේ ආහාරයක් දානයක් සත්පුරුෂ වෙන්න ඉස්සල්ලාම කඩාගත් ආහාර ටික බුද්ධ පූජාට දෙන්නයි කියලා. පළවෙනි සස්ය බුද්ධ පූජාව කියන්නේ කියලා සංඝයාට දෙන්න කියලා ඒක කරනවා දැන්. නැත් ඒක වළඳන්න ඕනේ කියලා හැම කෙනාටම මේ බලපෑම කරන්න ගියොත් එතකොට අර සංඝයාගේ තියෙන බොක්ක වෙනස්නේ එක කතක් බොක්කේ හැටියට එපායි දාන ටික ගන්න. ඉතින් ඒක නිසා මේ ආහාර වේල බුදුරජාණන් වහන්සේ කියා දිය යුත්තක්ද නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න ඕන නිවන් මාර්ගයේද කියන කතාව ආගම පැත්තෙන්, දර්ශනීය පැත්තෙන් සහ විද්‍යාව පැත්තෙන් බැලුවොත් තුන් ආකාරයි. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ නිවන නම් බුදුරජාණන්සේ තියෙන දෙයක් වන්දලා පැත්තකට වෙන්න eBay. එහෙම කරන්නේ නැහැ. බුදුරජාණන්සේ කරුණාවත් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙමයි වැඩේ. මේ ආහාර ගැනීම පමණ දැන කරනවා නම් ඒක නිවනටත් හේතු වෙනවා ජීවිත යාත්‍රාවට හේතු වෙනවා. ඒකට කියන්නේ භෝජනේ මත්ඤ්‍යතාවය කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ පසලොස් චරණ ගුණ වලින් එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් හික්මෙනවා දානි පාත්‍රය ඉස්සරහා. භෝජනේ මත්ඤ්‍යතාවය. අපි හිතන්නේ එහෙම නෙවෙයි, ඇතිපමණ වැළඳීම පොහසත්කමක් කියලා. ඒකවත් ලෝකෙට තාම කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම ওই මහවැලි ව්‍යාපාරය කරනකොට අපි හිටිය විශ්වවිද්‍යාලේ එතකොට අපිට ඉගෙනුවේ 1996 වෙනකොට රට සහලින් පෝෂණය වෙනවා ස්වයං පෝෂණය වෙනවා කියලා. අපිට ප්‍රස්තාර ඇඳලා පෙන්නවා අපි මේ ප්‍රස්තාර කටපාඩම් කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා පාස් වුණා. නමුත් අද 96 පහුවෙලා අවුරුදු කීයක් ගිහිල්ලා තියෙනවද බලන්න. තාම තාල් ගෙන්නනවා පිටරටේ. අර ප්‍රස්තාරේ හේම දික් කළා කිව්වා අපේ ඉල්ලුමට සැපවීම ඉක්මවලා යනවා 96 වෙනකොට. ඊට පස්සේ ඉතුරු වෙන හාල් වලින් අපිට සත්ව ආහාර ගන්න පුළුවන්. ලැබෙන ජල ජල විදුලි ඔය පහම සැලසුම් කරලා තිබුණේ දැන් වැඩ කරන අපිට විදුලිය වැඩි වෙච්චාම අපිට ඉන්දියාවට විදුලි බලය දෙන්න පුළුවන් කියලා. එහෙමයි කියලා ලියලා තමයි අපි විභාග පාස් කෙරුවේ. අපි තාම වැරදිලාද ඕකෝ ජීවත් වෙනවා. අපි අද දන්නවනේ මේගොල්ලෝ කියන කතා ලංකාවේ ඉන්න අයටත් ඇති වෙන්න කන්න නැහෙනේ. මේ මදිවට ඒ භෝජන සංග්‍රහවල අඩුවකුත් නැහෙනේ. හන්දියක් හන්දියක් ගාන තියෙන විදේශගත ආහාර කඩවල් ප්‍රදේශය බලන්නකෝ. ඒවට සාමාන්‍ය මිනිසුන්ට යන්න බෑ. ගින්න ගන්න ගොඩක් ව්‍යාපාර උපක්‍රම කරනවා. මේ මිනිස්සු කාලා තර වෙලා ඒකට වෙදකම් කරනවා. අයිසු කන්න නැතුව වෙද ගන්න. බුදුජානනාංශයේ මේකේ ආහාරයේ මත්ඤ්‍යතාවය කියන එක జాగරියානු යෝගයත් එක්ක විශාල චරණ ගුණයක් විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් කොසල් රජතුමාට මේ ටික කාලයකින් මේ ආහාරය පිළිබඳව බුදු පණිවිඩය ඔළුවට නෙවෙයි බොක්කට වැටෙනවා. වැටෙනකොට ටික කාලෙකින් කෑවට පස්සේ ඉස්පාසුවක් ලැබෙනවා. මහා ශ්වාස කරන්නේ. කරනවට කියන්නේ මහා ශ්වාස කියලා. ආශ්වාසයේ දිගට අදිනවා. මොකද මේ මේ බොක්ක ගහලා උඩට ආම මේ පෙනහළු වැඩ කරන්නේ ඒක සක්මන් කරන එක හරි හොඳයි. ඉතින් ඒක කරාට පස්සේ මේ රයිතුමා කියනවා අනේ අපේ බුදුහාමුදුරුවෝ මට දෙආකාරයක උදව්වක් කරා එලොවටත් උදව් කරා නිවන් දකින්න මෙලොවටත් උදව් කරා මේ ආහාරය ගැනීමෙන් ජීවිත යාත්‍රාව මේ කියන්නේ බුදුරජාණන්සේ ආයු පාලයන්ති කිය. තමට ලැබිච්ච ආයුෂ අකාලේ මැරෙන්න දෙන්නේ නැතුව, කාල මැරෙන්නේ නැතුව අකාල මරණ කියලා තියෙනවනේ જાතිය. කාල මරණ කියලා එක જાතියක් තියෙනවා, අකාල මරණ කියලා තව જાතියක් තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් අද කාලයට නෙමෙයි මැරෙන්නේ ඕනට වැඩිය කාලා. නැත්තම් කන නැති කමට. ඉතින් මේක සෞඛ්‍යයේ වැටෙන්නේ හෙදකමට. ඒ හෙදකම දන්නේ නැති ආයුර්වේදයක් තමයි අද තියෙන්නේ. ඒ වගේ තියෙන හෙද පැත්ත වැටෙන්නේ පෞල් සෞඛ්‍ය කියන එකට. ඒකට කියන්නේ සමාජ සෞඛ්‍ය කියලා. ඒක නිසා එකම සුදුසුකම් ඇති අය තමයි වෛද්‍යවරු වෙන්නේ ඒ සමාජ සෞඛ්‍ය අංශයත් ගන්න. ඒ කියන්නේ පබ්ලික් හෙල්ත් කියලා කියනවා. PHI කියලා කියන්නේ පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර්. ඒ කෙනාට කවදාකවත් දොස්තර කෙනෙකුට සලකන්නේ නැහැ. දෙන්නම MBBS කාට සමාලාන. ඉතින් ඒ නෝනා කෙනෙක් මට හම්බුණා මට විශේෂ පොතක් හොයාගන්න ඕන වෙලාවේදී වයසයි කොහොම හරි කන්ද නැගලා ආවා මම කවෙන්නේ මේ පොතක් තියනවලු ඒක අත්අකුරු පිටපතක් තියනවලු ඒක සයික්ලොසයි කරලා තියනවලු මට පිටපතක් දෙන්නයි කියලා. ඊට පස්සේ පොත් 500යි ගැවි සාංශය ප්‍රේමදාස අගමැතිතුමා ඉන්න අගමැතිතුමා ඉන්න කාලේ මම මේක දෙන්න ඒකෙත් ඔබ වහන්සේගේ මුළු පොත පරිවර්තනය කරන නිසා පරිවර්තනය කරුවේ ළමා සහ කාන්තා කොටස විතරයි කියලා මට පිටපතක් ගෙනත් දුන්නා ආවෙත් මහත්යත් එක්ක ඊට පස්සේ මම කිව්වා මේ පබ්ලික් හෙල්ත් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න මොනවද මූලික සුදුසුකම් අපිත් MBBS කිව්වා අපිත් ඩිග්‍රී පාස් කරලා තියෙන්නේ ඒ වුණාට ස්වාමීන් වහන්සේ අපේ මහත්තයා ගාල්ලේ ඉන්න ප්‍රසිද්ධම විශේෂඥ ඒ මහත්තයවත් මට වෛද්‍යවරයෙක් විදිහට සලකන්නේ නැහැ කිව්වා. මම නිකන් පෞල් සෞඛ්‍ය කරන කෙනානේ. PHI නේ. ඔය කොරෝනා කාලේ මිසක්ක නැත්තම් PHI ලා දැකින්නවත් හිටියේ නැහැ. කොරෝනා කාලේ PHI ලා ට්‍රැෆික් සාජන්ලා වගේ තමයි පාරට පයින්නේ. අර සූට් එක ඇඳගෙන මොකද මේ කොරෝනා ප්‍රශ්න නිසා. නැත්තම් ගණන් ගන්නෑ. නිසා වෙදකම ගණන් ගත්තට හෙදකම ගණන් ගන්නෑ. ලංකාවේ වෛද්‍යවරුන්ට පල්ලෑයිනේ හෙදිවරු ඉන්නේ. හෙදවරු ඉන්නේ. ඒ තරමටම අපි දන්නවනේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන කියන බුදුහාමුදුරන්ගේ ශාසනය තියෙද්දී හෙදකමට වැඩිය වෙදකම ඉස්සරහින් තියාගෙන ඉන්න වෛද්‍ය අමාත්‍යාංශයක් නේ අපිට තියෙන්නේ. ඉන්දියාවෙත් ඔහම තමයි. ඒ නිසා ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් එයා මානසික වෛද්‍ය ඉස්පිරාලයක ලොක්කා විශ්වවිද්‍යාලෙත් ලොක්කා. එයා කියනවා මේ වෙදවරු අයින් කරලා හෙදියන්ට ඉස්පිරිතාල බාර දුන්නොත් ওই ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා කියලා. වෛද්‍යවරු තමයි මේ වෛද්‍ය නිවාඩු දාලා <clears throat> දවසම ඉස්පිරිතාලේ වහලා දාන්නේ. අපිට මෙච්චර අයිතිවාසිකම් ඕනේ කියලා. ඇත්ත අයිතිවාසිකම් ඕනේ. මොකද පිටරටට ගියොත් මේගොල්ලන්ට මේ වගේ 3-4 ගුණයක් පරිහම්බ වෙනවා. ඒගොල්ලන් ලංකාවේ හිටියොත් ලංකාවට ලොකු ලාභයක් පිටරට අනේක බුද්ධි ගලනේ. ඉතින් ඒගොල්ලෝ කියන අපිට පහසුකම් දෙන්නේ දෙන්නේ දෙන්නේ කොහෙන්ද? ලංකාවේ පඩිය වැඩිපුර දුන්නොත් උද්දමනේ වැඩි වෙනවා සල්ලි අච්චු ගන්න වෙනවා. අපි ගරු කරන්න ඕනේ. නමුත් හෙදවරු හෙදියෝ හෙදියන්ගේ සංගමේ සභාපති අපේ කම්පැනි එකනේ. ඒගොල්ලන්ගේ එහෙම එකක් නෑ. ඒගොල්ලන් තියෙන්නේ ෆ්ලොරන්ස් නයිටින්ගේල්ගේ මේ කරුණාව ලෙඩාට සලකනවා. වෙද හෙද දෙකේ වෙනස මම මේ කිව්වේ. බුද්ධ ආගමෙත් බුදුජානසෝ දෙකම කියලා තියෙනවා. වෙදකමයි හෙදකමයි මේක කෙලින්ම ආයුර්වේදය. ඉතින් ආයුර්වේදයේ හිටියා ත්‍රිමූර්තියක් වාග්බට ධන්වන්තරී සහ තාතිසිනාන්තනම. ඒකෙන් ඔය වාග්බට කියන කෙනා බෞද්ධයි කියලා පිළිගැනීමක් තියෙනවා. එයා ඒ වෙදපොත් ලියනකොට නමෝ බුද්ධායද කියලා පටන් අර ගන්නවා කියලා කතාවකුත් අහලා තියෙනවා. දවසක් මේ වාග්බඩ පණිතුමා කැලේකට ගිහිල්ලා මේ හිතට බෙහෙත් ගන්න භාවනානුයෝගියව ගත කරලා තියෙනවා. ඉන්නකොට ඒ ගහේ ඉන්න කුරුල්ලෙක් ඒ කුරුල්ලට කියන්නේ ධන්වන්තරි කුරුල්ලයි කියලා. ඒ කතාවේ හැටි. ඌ කියන ඌ කෑ ගහනවලු කෙලවරක් නැතුව කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කිය. අර විවේකීව ඉන්න කෙනාට හිත යන්නේ ඉඳගෙන ඉන්න එකටවත් ආනාපානටවත් නෙමෙයි කෝරුක් ප්‍රශ්නෙට. ඉතින් මෙයා මේක තේරලා බලවසේ කෝ අරුක් කියලා මේ අහන්නේ කවුද මේ ලෝකේ නිරෝගී කියලාලු මේ පක්ෂය අහන්නේ. ඉතින් වාග්බඩ පඬිතුමා තේරුම් ගත්තලු නිරෝගී කෙනෙක් ලෝකේ ඇත්තෙම නැහැනේ. හැම කෙනාම ලෙඩු. යමෙක් මොහතකටවත් හිතනවා නම් මට ලෙඩක් නැහැ කියලා එයා උම්මත්තකෙක් වෙන්න ඕනේ බාලයෙක් වෙන්න ඕනේ කියලා බුදුරජාන්සේ දේශනා කරලා තියෙනවා. ඔක්කොමලා ලෙඩු. මේ සමහරු ඒකම උඩ තියාගෙන නටනවා. අනෙක් වෙනසත් ඔය ලෙඩ සේරම තියෙනවා කියලා වැඩක් නැහැනේ කාට කියන්නේ. ඉස්පිතාලවලින් ඊට වැඩිය ලෙඩු. ඒවා ඊට වැඩිය විස බීජ තැන්. ගියාම දෙන්නේ වස විස. ඊට මෙට වැඩිය හොඳ ලෙඩේ කාගෙන ඉන්න එක. හෙදකම නම් හොඳයි. ඉතින් මෙයා කිව්වලු ඒ කෝරු කුරුල්ලට හිතබුක් මිතබුක් සෝරුක් කියලා. තමන්ට මනාප දේවලඳන මැනල වළඳන කෙනා තමයි නිරෝගී. අරයා කෝරුක් කෝරුක් කියනවා මෙයා කියනවා හිතබුක් මිතබුක් සෝරුක් කියලා. අර කුරුල්ලා දිගටෝම කෝරුක් කියනවා. ඊට පස්සේ මෙයා සැවවල දැන් මේ හිතා මේ හිතවත් දේ වළඳන මැනල වළඳන එක උත්තරේ සාර්ථක නැහැ කියලා. එයා ඊට පස්සේ කිව්වලු හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කිය. එතකොට උකුල්ල තටු දෙක ගහලා පැනලා සෝරුක් සෝරුක් සෝරුක් සෝරුක් කියලා ගිල්ලා ගියා. මෙහා මේක ශ්ලෝක එක ලියලා තියෙනවා හිතවත් දේ වැළඳුවාටත් මැනල වැළඳුවත් බෑ මේක පරිණත බුක් හොඳට ආහාර දිරවන්න ඕනේ කෑමට පස්සේ සක්මන් කරන්න ඕනේ ඒ නිසා මේක සක්මන් භාවනාව සඳහා මේ සෝරුක් ප්‍රශ්නය මේකට කෝරුක් ප්‍රශ්න කියලාත් කියනවා. කෝරුක් කියලා කියන්නේ කවුද නිරෝගී. සෝරුක් කියලා කියන්නේ ඔහු තමයි නිරෝගී. කවුද හිතබුක් හිතවත් දේවල් අඳන මිතබුක් මැනල වලදන පරිණතබුක්. කාලා ඒ බත් ටික දිරවනකම් මොනවා හරි ව්‍යායාමයක. ඒකෙදිත් බුදිය ගත්තොත් බඩ එනවා. පොල් ගස් නගින්න ගියොත් නැහිනෝ. මාරයා බුදිය ගන්න මිනිස්සයා කෙටි කාලිනව ලෙඩ කරලා මරනවා. කාපු ගමන් හති දාන වැඩ කෙරුවොත් එතනම මැරෙනවා. නිසා කරන්න ඕනේ සක්මන වගේ මධ්‍යස්ථ ප්‍රමාණයේ ව්‍යායාමයක්. දැන් රජුරන් මේක හම්බෙන්නේ නැහැ නේ රජුරෝ ඉතින් අසකරත් තියාගෙන යන්නේ. ඉතින් ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම කියලා ඔක්කොම ලියලා දාහනේ වල ගත්තට පස්සේ සමහරට පාත්‍රේ වළඳන්නේ පහසුවට වළඳන්නේ තැටියේ. සැටියේ තියෙද්දි අතවදාගත්ත කෙලින්ම සක්මනේ තමයි. තිලකරත්න එන්න ඕනේ ඇවිල්ලා ඔක්කොම අස්පස් කරන්න ඕනේ. ඉතින් මේ මෙහෙ මිනිස්සන්වනේ ආපු කට්ටිය මතක් කරලා කියනවා දැන් 10 කුටිය කියලා කියන්නේ මධ්‍යස්ථ දුර ප්‍රමාණය තියෙන කුටියක් නේ. විහාරයට කිට්ටුයි, සීමාවට කිට්ටුයි, බාහනසාලට කිට්ටුයි. අනෙක් කුටි සමහර ළඟ තියෙනවා දුර තියෙනවා. මෙතන ඉඳලා දානශාලාවට යන්න අඩු ගානේ මීටර් 300ක් පයින් යන්න එපායි. දානේ වළඳලත් ආයෙ මීටර් 300ක් එන්න එපාය. එතකොට යම් ප්‍රමාණයකට සම්පූර්ණ නැහැ. යම් ප්‍රමාණයක පරිණත බොක් සිද්ධ වෙනවා. ඉතින් ඉස්සර මට වෙන්නේ ආපු ගමන් මෙතන පිටලා ඉන්නවා 50ක් විතර. එතන වාඩි වෙච්චාම පැය එකමාරක් මම කොටු වෙනවා මෙතන. මට යන්න දෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කියන්නේ අවුරුද්දකට සැරේ හම්බ වෙන්නේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට භාවනා පොඩ්ඩක් කියලා දෙන්න. නැත්තම් පොඩි කයිවාරුවක් ගහන්න කියලා. මම සමාලාට ඇත්තටම ඉඩ තිබුණොත් භාවනා ශාලාටත් අඳ ගහන යනවා. මේ ශාලාවේ හැදුවේ ওই පල්ලියකම උපාසක මේකේ පිටිසෙනක ඉන්නවා පිටලා දකින්නකොට මිනිහ අක්කර පහක රබර් කපලා අයිසක මිනිස්සයා ඒ සල්ලි වලින් තමයි මේ වටත තියෙන බැම්ම බැන්දේ වහලේ ගැව්වේ. ඉතින් හැමදාම දැකලා අහලා සතුටු වෙනවා මේ මිනිස්සු මෙතන පැයක් හැන්ද දාණයෙන් පස්සේ ස්වාමීන් වහන්සේ හම්බ වෙනවා කියලා. නමුත් ඒක මට පරිණත බුක් වෙන්නේ නැහැ. මට හම්බ වෙන්නේ දැන් වෙලා තියෙන්නේ මම එකට පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියාම තව මීටර් 600ක් ඉහළ පහළ යන්න වෙනවා මට. ඒකට නිසා මට එක වෙන්න ඉස්සලා පිටත් වෙන්න වෙනවා. ඒ නිසා මම හමු වීම නතර කරා. ඉතින් සමහර කට්ටිය පිටරට ඉඳලා ඇවිල්ලා අවුරුදු ගානට ඇවිල්ලා කියන ස්වාංශ පැය කාලක් දෙන්න මට පැය භාගයක් දෙන්න කියලා අරක ඒක වෙලා විතරයි වෙලාවකට තියෙන්නේ ඊට පස්සේ ගියත් අපිට හම්බෙන්න වෙන්නේ නැහැ නේ පල්ලෙහානේ විතරයි හම්බෙන්න තියෙන්නේ ඒ වගේ දේවල් ඒගොල්ලන්ට බෑ ඒගොල්ලන්ට ඕන විශේෂ හමුවීම් ඉතින් ඒකවල මං සමාලාට උඩට ගෙන්නන්න බෑ ඒගොල්ලොන්ට මේ කිහිලි කරු අවශ්‍යයි, ත්‍රී වීලර් අවශ්‍යයි, රෝද පුටු අවශ්‍යයි උඩට එන්න. මම පල්ලෙහාට යනවා. ගිහිල්ලා සමහරට පාත්‍ර ශාලාදී හම්බෙලා ඒ අවශ්‍යතාවයත් ඉෂ්ට කරනවා. නමුත් මම මේ කතා කරන්නේ මේක ගමේ ඉන්න පන්සලේ ඉන්න හාමුදුර කෙනෙක් කොහොම සංවිධානය කරගන්නද කියන කොසල් රජුගේ කෝක වෙතත්. මේ හාමුදුරුව අණගහන යනවා පැයක දෙකක ගමන් වලට දාන ටික දෙයි. ඒකල එතන හුස්ම කඩ ගන්න දෙයක් නැහැ කාපු ගමන් අඳපු ගමන් බණ ටිකක් කියලා ආපහු ගෙනත් දානවා. උදේ දාන ඉවරලා ගේනකොට දවල් 11 වෙනවා. ඊට පස්සේ දවල් දානෙට යනවා. දවල් දාන ඉවරලා එනකොට දෙක තුන වෙනවා. හරි මහන්සි අහම්සෝ ඊට පස්සේ අර බුදිනවා බුදු වෙනවා වෙනුවට. ඉතින් ඒ කෙනෙකුට සිවුර ගලවලා දාලා ඉන්න වෙලාවක් නැහැ. කොයි වෙලාවෙත් ඒක ඇඳගෙන උත්සවයකට ලැහැත්තිලා ඉන්න ඕනේ. ඒ මොකද කොයි වෙලාවේ මිනිස්සු කොයි වෙලාවෙයි දන්නේ නැහැ. පාංශකූලයට කතා කරන්න එනවා. මලගෙදිත් පිරිත් ටික කියන කතා කරනවා. තුන්වරු පිරිත් කියන්නේ බබෙක් බලට ආපුවාම පිරිත් කියනවා. කෙනෙක් මැරිච්චාම මාස ගාණක් පිරිත් කියනවා. හැම එකම කරන්න එපායි. යහමරු කැමතිත් නැහැ පිරගංකාරාම කෙනෙක් ඇවිල්ලා පිරිත් කියනවා. පන්සලෙත් තියෙන සමහරට එකනමයි දෙනවා. ඉතින් මේ தத்துவයටදී කොහෙද හාමුදුරන්ඩ පරිණත බුක් කියන එක සිද්ධ වෙන්නේ. එහෙම නැතත් මේ නිසන්නවන්නේ වගේ සක්මලු හදලා මලු හදලා දුන්නත් උඟ දෙනෙක් මේ බණ අහලා නැහනේ. මේක හිතන ලොකු පිනක් තමයි. පිනට මෙච්චර මාළු ගානක් සහිත බත් හම්බෙලා මෙච්චර ව්‍යංජන මෙච්චර අතුරුපස සහිතව ඉන්නවා සීමාවක් නැහැ. වළඳලා ඊට පස්සේ ආයේ එකහමාරට මෙතන පරියන්කයක් වෙන කිසි කෙනෙක් එන්නේ නැහනේ. මේ ළඟදී ආමරු කෙනෙක් කියනවා මම මේ විසිර මිත්‍රිගල ඉඳලා ආවේ දැන් ඥානාරාම ස්වාමීන් වහන්සේගේ වැඩ වෙන්නේ නැහැ ස්වාමීන් මිත්‍රිගල. ඒ කට්ටියට වෙන වැඩ. එතකොට මම කිව්වා ඒකට කමන්නේ නැහැ. එතකොට ඉතින් මේ ඥානාරාම හාමුදුරුව කරපු තැනමම ඒ කාලසටහම ඉන්න ඕන කියලා මගේ නම් පිළිගැනීමක් නැහැ. දැන් ඉතින් ඔබ වහන්සේ ගියානේ වෙන තැනකට. ඉතින් එතකොට ගිහිල්ලා බලනට ඒ තැන කෙන ඒ තැන ඔච්චරක්වත් කරෙන්නේ නැහැ කිව්වා. ඔය ටිකවත් කරෙන්නේ ඥානාරාම ස්වාමීන්ගේ විවස්ථාවත් කියවන්නේ ඔය තරමටවත් එක දමත් දෙනමක් භාවනාට එන්නේ මේ ටිකල විතරයි. ඉතින් මං කෝබ්බාන්ති ගත්ත තීන්දුව වැරදිනේ දැන් ඉතින්. කැයි ගෑනි කියලා හොටු ගෑනි ගත්තා. කැයි ගෑනි තමයි හොටු. ඉඟුරු දීලා මිරිස් ගත්තා. ඉඟුරුවට වැඩි සරයි මිරිස්. ඒක නම් තේරෙනවා ඒක. දැන් මොකද කරන්නේ? මං දැන් කරන්නේ අසවල් සමාජයේ මෙන්න මේ වැඩි කර කර ඉන්නවා. මම අදාළ නැති වැඩක් දැන් ඔය කරන්නේ. ඉතින් ඒ නිසා මේ ආහාරයේ කෙරෙහි පිහිටන ආකාරය බැලුවොත් කන්තෝරුකාරීන්ට මේ ගැන කතා කරන්න ඉඩක් නැහැ. විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කට්ටියට මේව ගැන කතා කරන්න ඉඩක් නැහැ. හරියට කාලසටහන කරා. ඌව කුරු ගෙදර ඌව තිබුණේ නැහැ. කම්මලේ ඌව තිබුණේ නැහැ. Tamanට ඕන විදිහට වැඩ කරන්න යන්න පුළුවන් ගාව. ඒක සේරම විනාශ කරන්න පවතින අධ්‍යාපන ක්‍රමය. ඒකල අධ්‍යාපන ක්‍රමයෙන් අපිට ආහාර විද්‍යාව කියලා විෂයක් උගන්වනවා. අදාළ නැහැ. ඒක උගන්වනකොට ආදර්ශ ආහාරය විදිහට ගන්න කිකිලි බිත්තරේ. කිකිලි බිත්තරේක මෙච්චර ප්‍රෝටීන් තියෙනවා මෙච්චර මේ මේ තෙල් තියෙනවා මෙච්චර කාබෝහයිඩ්‍රේට් තියෙනවා කියලා දැනගෙන ආහාරයට විස්තර දෙන්නේ කිකිලි බිත්තරයක් එකක් ඇති මිලිදී આવොත් දෙකක් ඕනේ මිලිදී આવොත් කිකිලි බිත්තරයක් වැඩි කියලා. සත්ව ඝාතනයේනේ පටන් අරගන්නේම. පටන් අරගන්නේම බිත්තරේ තමයි ගන්නේ ආදර්ශයට. අපේ බණ කියන කෙනෙක් හිටියා මම ඒ දවස්වල භාවනා කරනකොට කොස්සට දෙක තියෙනවා කිව්වා ඔය කිකිලි පිටරයකට වැඩි ආහාර. කාබෝහයිඩ්‍රේට් නම් ඇත්ත තමයි. ඔය කිකිලි පිටරේ තියෙන කහමදේ සුදුමදේ දෙකේ තියෙන විස ශරීරයට ආවට පස්සේ ඇතුලේ මොකක් ඇතුලේ ප්‍රාණයක් නැති ඒ විස අයින් කරන්න කොච්චර ආහාර නාස් කරන්නද කොස්සට ඒක නැහැ. කොස්සට ගාපම අර වාත පිට වෙනවා. කොස්සට පිටි පොඟ පොඟා දොගඩුඟා කියලා සින්දුවක් තියෙනවා. හැබැයි ඒක පිට වෙන එක හොඳයි. අර වගේ නෑ. ඉතින් ඒ ආහාර විද්‍යාව තමයි මම ඉගෙන ගත්තේ. කිකිලි පිටරේක තියෙන මෙන්න මෙච්චර ප්‍රමාණය. හරකෙකුට මේ කිරි මෙච්චරක් ගන්න කොච්චරක් කැම දෙන්න ඕනද කියලා අපි ප්‍රශ්න පත්‍රයේදී අහලා උත්තර ලියන්න ඕනේ. තනකොළ මෙච්චරයි, පුන්නක්ක මෙච්චරයි, ජූරියා මෙච්චරයි කියලා හරියට හදලා දෙන්න ඕනේ. ෆෝමියුලාස් තියෙන ඔය කිරි දෙන්නොට දෙන ඒ වගේ බිත්ත දාන කිකිලියන දෙන ඒ ඔක්කොම අපි සුළු වේලාවක් ඇතුළත ප්‍රශ්න පත්‍රය පැය තුන ඇතුළත හදලා දෙන්න ඕනේ. මෙන්න මේ දේවල් තියෙනවා කොහොමද සම්බර ආහාරය මොකද ඒ? සතාට ආදරේද? නෑ ගොඩක් හිටි ගන්න. ගොඩක් මස් වෙන්න. ගොඩක් බිත්තර ගන්න. මහා කරුණාවක් තියෙන. සත්තුන්ගේ අම්මා අප්පාවත් හිතලා නෑ අපේ පැටවුන්ට දෙන්න ඕනේ ෆෝමියුලා එක මොකද්ද කියලා. අපි හිතනවා. අපි ඒකට ලකුණුත් අරන් තියෙනවා. මේ බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? ලද්ද භෝජනේ මොනම දෙයක්වත් වෙනස් කරන්න එපා. මේ කනකොට සතියෙන් කාපන්. මොකද එතන තමයි ඒ කන තන තමයි හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේෂ සරසන්නට මාපිපුනේ නැත කියලා රබින්ද්‍රනාත් tagore කවියක් කියලා කියනවා. මේ කන යක්කු භෝජන ශාලාවක් මත ඉඳගෙන කකා කතා කරන හැටි. කටෙන් එකක් කරපියව. කනකොට කතා නොකර හිටපියව. බෑ. භෝජන ශාලාවේ තමයි කතාවල් පවත්වන්නේ. ඒ උදේ සරසඬ මල් ආසන ගෙනල්ලා මල් පෝච්චි හදපුවාම මලක් කතා කරලා කියනවා මලක පැතුම හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේෂ සලසන්නට සරසන්නට මා පිපුණේ නැත. මේදරණේ රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරියෙකුගේ අවසන් ගමනට යන මහ ජනතා පාදූවිල්ලෙන් සැලී වෙලි වියකීමිය යන්නේ. ඊට වැඩිය හොඳයි මේ රට වෙනුවෙන් පණ දීපු රණවිරුවෙක්ගේ අවසාන ගමනට යන ජනතාවගේ පයට පෑගිලා මැරණේ කියලා. මේ ශිෂ්ට සමාජය කියලා කියන්නේ වලත්තම සමාජයක්. නැහැදිච්චම සමාජයක්. තනි කර දේව ධර්මයට ගරු කරන සමාජයක්. මේ බෞද්ධ ක්‍රමයට නෑ. මෙව යටපත් කරන්න තමයි මේ යටපත් කරන්න තමයි පොඩි ළමයි අවුරුදු 5 ඉඳලා 25ක් විතර යනකම් තත්වගත කරන්නේ පන්ති කාමරයට විනාඩි 35ක් ළමයි 35ක් එකම කාමරයට දාලා මෝඩ ටීචර් කෙනෙක් ඇවිල්ලා කයිවාර කෙරලා ළමයට එපා කරනවා. ඊගාව එක නැල්ල තව මොනවද කියනවා. සමස්ත අධ්‍යාපන පද්ධතිය තේරුම් ගත්තා අධ්‍යාපනයේ වැරදි කියලා. අපි ලබන 20 වෙනිදා පන්නේපිටියේ ධර්මපාල විද්‍යාලයේදී මේ සතිය පාසල් පද්ධතිය එකතු කරලා 2024 අධ්‍යාපන වර්ෂයට අමෙතුතුමා ප්‍රකාශයක් කරනවා. මේ පාසල් පද්ධතියේ සතිය දාන්න වෙන මොකොත් දාන්න එපා. කෑම කණේ වගේ කියන්නේ එපා. කනකොට සතියෙන් කන්න. ඒක අපේ සති පාසලේ එක අංගයක්. සතියෙන් තේ එකක් කොන හැටි. එදාට තමයි අපි මේක ආහාර වල රසය දන්නේ. අපි මෙහෙමනේ කිඹුලෝ කිරිමැටි කිරින්නා වාගේ ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. එක ආහාර පිටක් 32 පාරයක් හපනවලු. 20 යනකොට ඒ ආහාරයේ දියර ප්‍රදේශය අපි ගිලිනවා. රොඩ ඉතුරු කර ගන්නවා. ඊට පස්සේ ඒක හපනවා. ඒක හපලා ඒකේ දියරේ ගිලලා රොඩ ඉතුරු කර ගන්නවා. 32 40 වෙනකොට අර රොඩු දත් වලින් ඇඹරුණාට පස්සේ ඒක ගිල ගන්න පුළුවන් ඒක තමයි ෆයිබර් කියලා කියන්නේ තන්තු කියලා කියන්නේ අනේ තන්තු ටික තමයි ආහාර දිරවීමට ගමනා ගමනේ පහසු කරලා දෙන්නේ ඉතින් ඒක නිසා ඒ ටික අපිට දැන දැන දැක දැන වළඳන්න බෑ කතා කර කර ඉනකොට එක එක නැයිල එක එක මාත්‍රිකා දානකොට ඒ නිසා දානශාලාව තියාගන්න දානශාලාවට ඒ වගේම භෝජන ශාලාව තියාගන්න භෝජන ශාලාවට ඒක මේ සම්මන්ත්‍රණ පවත්වන තැනක් නෙවෙයි. ඉතින් ඒක ඔක්කොම බුදුහාමුදුර අපිට කියලා දුන්නේ කරලානේ. ඒ කබමුණෙක් පුදයන්ාසිගේ වළඳන තැන දිගටෝම ඉඳලා බැලුවා වැළඳීමේ ගුණාංගුණ. පුදුමාකාර විදිහට විශ්ව කළ දීලා තියෙනවා ආන වේලක් වළඳලා පාත්‍රය අත ගන්නට පස්සේ තමයි ਸਰවචනසිට කතා කරන්න පුළුවන්. පාත්‍රයෙන් අත ගත්තයි කියලා කියන්නේ. අනික් කෙවයිදි තියෙන්නේ උන්වහන්සේ Taman වහන්සේක වැඩක්. කවුරක්වත් ඇවිල්ලා එහෙම කතා කරන්න එපා හොඳ නෑ. කිරි දෙන අම්මා කෙනෙකුට කතා කරන්නත් එපා, කිරි බොන බබාට කතා කරන්නත් එපා. එතෙන් තියෙන ලේ සම්බන්ධයක්. ඉතින් මේ ආහාර ගන්න වෙලාවේදී මේ කරන නිසා කොසල් රජුරෝ මතක් කරනවා ගාතාවේ සූත්‍රයේ අවසානයේ බුදුචාන් වහන්සේ මට එලව මෙලව දෙකටම හරියන බණක් කිව්වේ මේ බණ අහනවා නම් මෙලවත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා නම් කය විතරක් නෙවෙයි මනසත් සෞඛ්‍ය සම්පන්න වෙනවා ඊට පස්සේ ඒ සතිය දිගේ ගියාම නිවනට නිකන් තල්ලු වෙනවා මම ඔය බ්‍රිස්බේන් ගිය වෙලාවේදී මම ඇහුවා මේ ධම්මජීව හාමුදුරුවෝ කියන බණ ගැන ඕගොල්ලෝ අවුරුදු ගාණක් අහලා තියෙනවානේ ඒ ඉස්ලාම් කියපු බණත් නැත්නම් මූලික දෙන උපදේශ ටිකයි අදයි අතර වෙනසක් තියෙනවාද කියලා. ඉතින් සමහරව අදහස් ප්‍රකාශ කරන්න. පැකිලුණා. නමුත් කට්ටිය කතා කරා. අර එක්කෙනෙක් කියනවා ඔබ වහන්සේගේ බණවල දැන් නිවන නැහැ කියලා. ඔබ වහන්සේගේ බණවල ආධුනිකයන්ට කතා කරන්නේ නැහැ කියලා. මම කිව්වා දැන් ආධුනිකයන්ට කතා කරන්නේ නැති එක නම් ඒවල මූලික උපදේශ ටික දෙනවනේ. ඒකම කරන්නේ නැද්ද කියන්නේ මම දන්නේ කරනවා කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේ සත්‍ය කතා කරන කට්ටියගෙන් නිවන ගිලිහිලා නිවන ගැන කතා කරන කට්ටියගේ සතිය ගිලිහිලා කියන එකට මාතෘකාවට ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ එකනේ රිසර්ච් පේපර් එකක් ලියලා තියෙනවා. සතිය කියන කට්ටිය නිවන ගැන කතා කරන්නේ නිව ගැන දන්න කට්ටිය කවදාවත් සතිපත්තහනේ මතක් කරන්නේවත් නැහැ. මම කිව්වා මේ ආටිකල් මට හම්බුණා මම කියෙව්වා. ඒ නිසා සති අපේ සතිපාසලේ සියලුම සති පුහුණු කරුවන්ට අපිම කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි නිවනට දොර ඇරලා තියෙනවා. හැබැයි වහලා නැහැ පාර. අපි මේ කතා කරන්නේ මුස්ලිම්, කතෝලික, Hindu, බෞද්ධ, සිංහල ඔක්කොටමනේ. සතියෙන් දොර ඇරලා දෙනවා. ඉතින් ඒකකොට නිවන අමතක කරලා නැහැ. නමුත් මේ බ්‍රිස්බේන් වගේ ආපුවම මම කෙලින්ම නිවන කතා කරනවා. මොකද ඒකේ ඉන්නේ මේ බෞද්ධ ජනතාව. ඒකට ඉස්කෝලේදී කතා කරනට අපි වෙනයි. ඉතින් ඒව ඒ සතිපාසලේ ප්‍රයෝගයක් ඒක. නමුත් ඒක ජනතාව දැනපු එකක් තමයි මේ සතියේ තියෙන ඕස්ට්‍රේලියාවේ සතියේ තියෙන ඇමරිකාවේ සතිය උගන්නන ඉන්දුනීසියා වගේ රටවල එවුවා මේ විෂයක් වශයෙන් ගන්නකොට නිවන කතා කරන්නේ නැහැ. ඕනේ නම් යන්න පුළුවන්. ඉතින් මේ වගේ කතා කරලා කිව්වා වහන්සෝ අද කියන බණ එදත් අපිට කිව්වා ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න අවුරුදු 15 16ක් ගියා. ඒ මොකද අපි දිගටම භාවනා කරනවානේ. ඔය මේ පැවිදි වෙලා අරණ්‍ය වාසී ඉන්න සංඝයාට වඩා ඒ ගෙවල් දොරවල ඉන්න මිනිස්සු පුදුම ඕනකමකින් තමයි සංඝයා වංශය නමක් ගෙන්නගෙන මේ වියදම් කළා කරන්නේ. මම බයිනවා. පවුල් කකා ඉන්නවා කරන්නේ නැහැ නෑ. කමඨාන් වාර්තාවේ පේනවා. ඒකල කියන එදත් කිව්වා දැන් තමයි අපිට තේරෙන්නේ කියලා මම ඇත්තටම මටත් පේනවා මොකද්ද වෙනසක් වෙලා තියෙනවා මේ අවුරුදු 10 15 ඇතුළත මම ඕගොල්ලෝ තමයි සාක්ෂි කරගන්නේ කියලා මම ඒක සිඩ්නි නගරෙත් ඇහුවා මෙල්බන් නගරෙත් ඇහුවා. මේ ඕක්ලන්ඩ් ගියාට පස්සෙත් ඇහුවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඉතින් ඒක එක්කනයි විවිධ මත පළ කරා. ඒ පළ කරනකොට මේ සතිපාසල නිසා අපි වෙනදාට වඩා ආහාර ගැනීම සම්බන්ධයෙන් සතියට නෑදෑකම් ඇති කරන් තියෙනවා. අපි ළඟ වෙනමම අංගයක් තියෙනවා. සතියෙන් තේ එකක් බොන්නේ කොහොමද? සතියෙන් ආහාර ගන්නෙ කොහොමද කියලා. ඒකෙන් අදහස් කරන්නේ අර නිවනත් මිලෝ වශයෙන් කියන ජීවිතයේ තියෙන සෞඛ්‍ය සම්පන්න මානසිකත්වයක් සහ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සදා කරලා තියෙන නිසා කුසල රජමාගේ අවසාන නිගමනයේ සූත්‍රය સમાપ્ત වෙනවා. නැත්නම් අපිට පණිවිඩයක් තියෙනවා බුදුජාණන් වහන්සේ ඒ කෙනාට ඕන වෙලාවෙදී හිතවදින වෙලාවෙදී ඒ කාරණා ඉදිරිපත් කරනකොට ලෝකෝත්තරේම පෙන්වන්න නැති වෙනාට අහන කෙනාට සීබුද්ධිය තියෙනවා නම් මොලේ කල්පනාව කලඳක් කර කියනවනම් එයාට පුළුවන් දෙකම සරි කරගන්න. ඉතින් අපි මේ බණ අහන බණ කියන අපි මේ දෙකටම වැඩි දියුණු තැනක ඉන්නේ. අපිට එහෙම කෑමතේ හැදිලා පැය ගණන් බුදියාගෙන ඉන්න වෙලක් නැහැ. වෙලා තියෙන එක අතිරේක දෙයක්. ඒ වගේම අපේ වැඩ පිළිවිල අපි නිවන අමතක කරලත් නැහැ. ඒකට සෞඛ්‍ය තියෙන අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒකට මෑතකදී ගොඩාක්ම මගේ අවධානය යොමු වුණේ ඇයි අපි මේ ආයුර්වේද ක්‍රමයට ආයුර්වේදයට උදව් කරන්නේ නැත්තේ කියලා. ඒ නිසා මම එදත් කිය වෙලාවේදී කල මේ පළුගස්සව ඒ ආයුර්වේද ශාලාවට ගිහිල්ලා ඒගොල්ලෝ ගාව එන සේවය අහන්න කිව්වා අපි ළඟ මිනිස්සු හරියට නම් බෙහෙත් නැහැ කියලා. ඊපස්සේ මම ලයිස්තුව ගෙනාවා. මට මතක් වෙන්නේ නැත්නම් මම මේ මතක් කරන්නේ මෙහි තියෙනවා නම් ඒ ගබඩාව ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ බෙහෙත් ඒ අයට දෙන්න. ඒකට ඒගොල්ලෝ ඒක මිනිසුන්ට උදව් කරනවානේ. අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානේ. අපි පුළුවන් තරම් බලමු අපේ පැවතිච්ච දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙ පුරුදු කරලා ඒ කය හිත දෙකම හදාගෙන මේ බණත් අහලා නිවන අමතක කරගන්න නැතුව දෙලෝ වැඩ සදා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා සුබ පතනවා